සුබ දවසක් වේවා. අද අපි මේ කතාබහෙන් ගැඹුරට යන්න හදන්නේ මාර තජ්ජනීය සූත්‍රය ගැන කතා කරන්න. ඕ මේක බොහොම සුවිශේෂී සූත්‍රයක්. ආයුෂ්මත් මහා මොග්ගලාණයන් වහන්සේ සහ පාපී මාර්යා අතර වුණු සිදුවීමක් තමයි මුලින්ම විස්තර වෙන්නේ. හ්ම්. ඒ වගේම අතීත කතාවකුත් තියෙනව නේද? ඇත්තමන. අතීත කතාවක් හරහා කර්මය, විපාක වගේ දේවල් ගැන වැදගත් ධර්ම කරුණු කිහිපයක්ම මේකෙන් මතු කරලා පෙන්නනවා. හොඳයි. අපි එහෙනම් පටන් ගමු. කොහොමද මේ සිදුවීම ආරම්භ වෙන්නේ? මහා මොග්ගලානියන් වහන්සේ කොහෙද ඒ වෙලාවේ හිටියේ? උන්වහන්සේ ඒ දවස්වල වැඩ හිටියේ භග්ග ජනපදය කියලා ප්‍රදේශයක සුංසුමාරගිරිය කියලා නගරයේ බේසකලා වනය කියලා තැනක. ආ බේසකලා වනය. එතන මොකද උන්වහන්සේ කරමින් හිටියේ? එලිමහනේ සක්මන් භාවනාවේ යෙදිලා හිටියේ. අන්න ඒ වෙලාවේ තමයි අර සිදුවීම වෙන්නේ. මොකද සිදුවීම? පාපී මාරයා බොහොම සූක්ෂම විදිහට උන්වහන්සේටත් හොරෙන් වගේ උන්වහන්සේගේ කුස, ඒ කියන්නේ උදරය බඩ ඇතුළට ඇතුල් වෙනවා. බඩ ඇතුළට. ඒක පුදුමයි නේද? ඉතින් උන්වහන්සේට ඒක දැනුලේ නේද? එකපාරටම නෙවෙයි ටික විදාවකින් උන්වහන්සේට දැනෙනම ශරීරයට අමුතු බරක්. හරියට ගලක් බඩේ තියනවා වගේ හිර වෙන ගතියක් බර ගතියක්. හ්ම්. ඉතින් ඉතින් උන්වහන්සේ සක්මන නවත්තලා කුටියට වැඩම කරනවා. කුටියට වැඩම කරලා කල්පනා කරනවා මොකද්ද මේ උනේ කියලා. නුවණින් විමසලා බලනවා. එතකොට තමයි දකින්නේ. ඔව්. එතකොට තමයි තමන්ගේ කුසය තුලේ මායя ඉන්න බව නුවණින් දකින්නේ. හරි. එතනින් පස්සේ උමාසි මොකද කරන්නේ? මායයට කතා කරනවද? ඔව්. බොහොම පැහැදිලිව කෙලින්ම මායයට අනකරනවා. පවිත මාර නික්මෙනු. එලියට වෙරෙන්. කියලා. නිකම් එලීට එන්නේ කියලා විතරද? නෑ නෑ. අනතුරු අංගවනවා. තථාගතයන් වහන්සේටවත් උන්වහන්සේගේ ශ්‍රාවකයෙකුටවත් හිංසා කරන්න එපා, පීඩා කරන්න එපා. එහෙම කළොත් ඒක ඔබට බොහෝ කාලයක් අනර්ථයට, දුකටපත් වෙන්න හේතුවක් වෙයි කියලාත් කියනවා. ඒ වෙලාවේ මාර්යා මොනවද හිතුවේ? ඊගෙනත් සඳහන් වෙනව නේද? ඔව්, ඒකත් හරිම රසවත්. මාර්යා හිතනවා, "ආ, මේ ශ්‍රමණයා මාව දැක්කේ නෑ, මම ඉන්නවා කියලා දන්නෙත් නෑ, නිකං කතා කරනවා" කියලා. එහෙම හිතන්න හේතුව එයා හිතනවා ශාස්ත්‍රුන් වහන්සේටවත් මාව ඉක්මනට හොයාගන්න බෑ. එහෙම එකේ මේ ශ්‍රාවකයා කොහොමද මාව දැනගත්තේ කියලා. අර මාන්න්‍ය තමන්ගේ බලය ගැන තියෙන විශ්වාසය තමයි එතන තියෙන්නේ. හැබැයි මහා මොග්ගල්ලානියන් වහන්සේට ඒක දන්නවා. හරියටම හරි. උන්වහන්සේ කියනවා පවිට මාර්ය මම ඔබ ඔය සිතන දේත් දන්නවා. ඔබ හිතන්නේ මම ඔබව දැක්කේ නෑ කියලා නේද? නෑ මම ඔබව දන්නවා මම ඔබව දැක්කා කියලා. හ්ම් එතකොට මාරයට තරු පේනු ඇති නේද? <laughs> ඔව්. Taman හිතපු දේ පවා දන්නවා කිව්වම මාරයට තියන වැඩේ හරියන්නේ කියලා අහු වුණා කියලා. ඉතින් බය වෙලා උන්වහන්සේගේ මුඛයෙන් එළියට පැනලා දොරකඩ ගිහින් හිට ගන්නවා. ආහා දොරකඩ හිට ගන්නවා. එතනදිත් උන්වහන්සේ මාරයව දකිනවා. ඔව් එතන ඉන්නකොටත් දකිනවා. දැකලා තමයි අර අතීත කතාව මතක් කරන්නේ. මේ අතීත කතාව ගේන එකේ විශේෂ අරමුණක් තියෙනවද? තියෙනවා. උන්වහන්සේ මාරයට කියනවා පවිට මම ඉස්සර ආත්මික දූසී කියලා මාරයෙක් වෙලා හිටියා. ඔබ දන්නවද ඔබ කවුද කියලා? ඔබ මගේ සහෝදරිය කාලිගේ පුතා. ඒ කියන්නේ මගේ බෑනා. ඔව්. ඒ කියන්නේ මේ වර්තමාන මාරයා අතීතයේ මහා මොග්ගලාණන් වහන්සේ මාරයෙක් වෙලා ඉඳද්දී උන්වහන්සේගේ බෑනා. ඔව්. මේ සම්බන්ධය මතක් කරලා උන්වහන්සේ එක පැත්තකින් පෙන්නනවා මේ ගැටුම අලුත් එකක් නෙවෙයි කියන එක. අනිත් පැත්තෙන් අතීතයේ කරපු අකුසල් සහ ඒවායේ විපාක ගැනත් මතක් කිරීමක් අනතුරු ඇඟවීමක් වගේ කරනවා. ඊ අතීත කතාවේදී කවුද බුදු වෙලා හිටියේ? ඒ කාලේ ලෝකයේ පහළ වෙලා හිටියේ කකුසන්ද නම් වූ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයෝ දැනම ගැනත් සඳහන් වෙනවා. ඔව්. ධර්මදේශනාවට ඊටම දක්ෂ විදුරතරුන් වහන්සේ සහ නිරෝධ සමාපත්තිය සමවැදීමට හරිම දක්ෂ සංජීවතරුන් වහන්සේ. අර සංජීව හාමුදුරුවන්ගේ නම හැදුණු විදිහ ගැනත් කතාවක් තියෙනවා නේද? ඔව්. ඒක හරි අපූරු කතාවක්. උන්වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදිලා ඉන්නකොට හරියට අපවත් වෙලා වගේනේ පේන්නේ. ඉතින් ගොපල්ලෝ වගේක් මේක දැකලා අනේ මේ හාමුදුරුව අපවත් වෙලා කියලා හිතලා දරේකුතු කරලා සෑයක් අදලා උන්වහන්සේව ඒකට තියලා ගිනි තියනවා. මොනවා? ගිනි තියනවා ඉතින්? හැබැයි උන්වහන්සේ ඉන්නේ නිරෝධ සමාපත්තියේ. සමාපත්තියේ බලයෙන් උන්වහන්සේටවත් සිවුරටවත් කිසිම හානියක් වෙන්නේ නැහැ. નિયમિત වෙලාවට සමාපත්තියෙන් නැගිටලා සිවුරෙහිම පොඩ්ඩක් හදලා පාත්‍රය අරන් ගමේ පිණ්ඩපාතේ වඩිනවා. ආශ්චර්යයක් නේද? ඔව්. ඉතින් මිනිස්සු පුදුම වෙලා ආයත් ජීවත් වුණා කියන අර්ථයෙන් සංජීව කියන නම උන්වහන්සේට පටබැඳෙනවා. හරි. ඉතින් මේ කකුසඳ බුදුහන්දරගේ කාලේ අර දුසිමාරයා ඒ කියන්නේ අතීතාත්මේ මහ මොග්ගලණන් වහන්සේ එයා මොනවද කළේ? එයා උත්සාහ කළා භික්ෂූන් වහන්සේලාගේ ශීලයට හානි කරන්න. ඒකට ක්‍රම දෙකක් පාවිච්චි කළා. මොනද ක්‍රම? පළවෙනි ක්‍රමය තමයි මිනිස්සුන්ට ආවේශ වෙලා, ඒ කියන්නේ මිනිස්සුන්ගේ හිතවලට ඇටුල් වෙලා ඒ මිනිස්සු ලවා හාමුදුරුවන්ට නිନ୍ଦා පහස කරවන එක. කොහොමද අපහස කළේ? අර බකමූනෝ වගේ ඔහේ බලාගෙන ඉන්නවා, හිවලුන් වගේ ධාන වඩනවා කියා කියා ඉන්නවා, බල්ලල්ලු වගේ නිදිමරාගෙන ඉන්නවා, බූරුවෝ වගේ බර උස්සන් යනවා වගේ නිකන් ඉන්නවා කියලා. ඔය වගේ උපමා පාවිච්චි කරලා අපහාස කරනවා. කම්මැලි පිරිසක් වැඩක් නැති පිරිසක් කියලා කියනවා. හ්ම් ඉතින් භික්ෂුන් වහන්සලාට මේක බලපෑවේ නැද්ද? සමහර විට චිත්ත පීඩා ඇති වෙන්නේ නැති. ඉතින් කකුසද බුදුරජාණන් වහන්සේ මේක දැකලා භික්ෂුන්ට උපදෙස් දෙනවා. මහණෙනි මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියලා සතර බ්‍රහ්ම විහරණ වඩන්න කියලා. ආ ඒ කියන්නේ මෛත්‍රී අනුකම්පාව, අනුන්ගේ සපතේදී සතුටු වීම සහ මැදහත් බව. ඔව්. මේ භාවනා වඩනකොට අර වගේ බාහිර අපහාස වලින් හිත කම්පා වෙන්නේ නැහැ. ඒ අපහාස කරන අයගෙනත් මෛත්‍රිය කරුණාව ඇති වෙනවා. ඉතින් මායාගේ උත්සාහය ආසාර්ථක වෙනවා. හරි. එතකොට දෙවනි උත්සාහය. දෙවනි උත්සාහය තමයි අරකට වඩා සූක්ෂම එකක්. ඒකෙදිත් මායя මිනිසුන්ට ආවේශ වෙනවා. හැබැයි මේ පාර කරන්නේ හාමුදුරුවරුන්ට අධික විදියට ලාභ සත්කාර, ගරු බුහුමන්, පූජා එහෙම ලබා දෙන සලස්වන එක. ඒකෙන් කොහොමද හානි වෙන්නේ? ඒක හොඳ දෙයක් නෙවෙයිද? මායාගේ අරමුණ උනේ මේ අධික ලාභ සත්කාර ගෞරව ලගෙනකොට භික්ෂුන් වහන්සේලා ඒවට ඇලෙයි ඒවා ගැන සතුටු වෙලා තමන්ගේ ශීලය භාවනාව අමතක කරලා දායි කියන එක. ලාභ සත්කාර නිසා ශීලයෙන් පිරිහෙයි කියලා හිතුවා. ආ ඒකත් කපටි උපායක් නේද? ඉතින් බුදුරජාණන් වහන්සේ ඒකට මොකද කළේ? උන්වහන්සේ භික්ෂූන්ට වෙනත් භාවනා ක්‍රම හතරක් වඩන්න උපදෙස් දුන්නා. මොනවද හතර? පළවෙනි එක කාය අසුභානුපස්සනාව. ඒ කියන්නේ තමන්ගේ ශරීරයේ තියෙන පිළිකුල් ස්වභාවය මෙනෙහි කිරීම. දෙවෙනි එක ආහාරයේ පටික්කුල සංඥාව. අනුභව කරන ආහාරයේ පිළිකුල් බව සිහි කිරීම. හ්ම්. තුන්වැනි එක සබ්බ ලෝකේ අනබිරති සංඥාව. මේ සියලු ලෝකයන්හි සියලු පැවැත්මල කිසිම ඇලීමක් ඇති කරගන්න දෙයක් නැහැ කියන හැඟීම ඇති කර ගැනීම. හතරවෙනි එක සබ්බ සංකාරයේසු අනිච්ඡානුපස්සනාව. හටගන්න හැම දෙයක්ම සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි වෙනස් වෙනවා කියන එක නුවණින් දැකීම. මේ භාවනා හතරෙන් අර ලාභ සත්කාර වලට ඇලීම නැතිව නෝද? හරියටම හරි කය ආහාරයේ පිරිකුල් බව දකිද්දි ලෝකයේ නොඇලිය යුතු බව දකිද්දි හැමදේම අනිත්‍ය බව දකිද්දි අර ලාභ සත්කාර කියන දේවල් වල තියෙන වටිනාකමක් නැති වෙලා යනවා. සිත ඒවට ඇලෙන්නේ නැහැ. ඉතින් මායාගේ උත්සාහයත් ව්‍යර්ථ වෙනවා. මේ උත්සාහයන් දෙකම බැරි වුණාම දූසි මායා මොකද්ද කරන්නේ? එයා අත්හරිනවද? නෑ. එයා ඊළඟට කෙලින්ම හිංසාවට බහිනවා. එකත් කරන්නේ අර විදුර හාමුදුරුවන්ට. අර ධර්මදේශනාවට දක්ෂ හාමුදුරුවන්ට. මොකද්ද හිංසාව? දූසිමාරයා පොඩි තරුවෙකුට ආවේශ වෙනවා. ආවේශ වෙලා කකුසඳ බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට උන්වහන්සේට පස්සෙන් වඩින විදුර හාමුදුරුවන්ගේ හිසට ගල් කැටයකින් ගහනවා. අනේ. ඉතින් ඒ පහර සැරයි විදුර හාමුදුරන්ගේ හිස පැලී ලේ ගලන්න පටන් ගන්නවා. නමුත් උන්වහන්සේ උන්වහන්සේ කිසිම කම්පාවීමක් නැහැ. චකිතයක් නැහැ. නොසැලී අර ලේ ගලන හිසත් එක්කම බුදුරජාණන් වහන්සේ පස්සෙන් පිණ්ඩපාතේ වැඩම කරනවා. හරිම පුදුම ඉවසීමක් සහ සිහියක් නේද? ඒක තමයි ඉතින් මේක දෙකපු කකුසඳ බුදුරජාණන් වහන්සේ ආපසු හැරිලා බලනවා. නිකන් නෙවෙයි නාගාපලෝකිතයෙන් බලනවා. නාගාපලෝකිතය ඒ කියන්නේ ඒ කියන්නේ ඇතෙක් මුළු ශරීරේම හරවලා බලනවා වගේ සම්පූර්ණයෙන්ම හැරිලා බලන එක. උන්වහන්සේ එහෙම හැරිලා දූසි මාරයා දිහා බලනවා. ඒ බැල්මට මොකද වෙන්නේ? ඒ බුදු බැල්ම වැදුණු ගමන්ම දූසි මාරයා එතනම මාර ලෝකෙන් චුත වෙලා කෙලින්ම ගිහින් මහා නිරේ. ඒ කියන්නේ මහා අපායේ උපදිනවා. එච්චර බලවත් දේ බැල්ම. ඔව්. බුදුවරයෙකුගේ බලේ ඒ වගේ අකුසලයට ප්‍රතිඵල එවලේම ලැබෙනවා. ඒ අපාය ගැනත් විස්තරයක් තියනවද සූත්‍රේ? ඔව්. ඒ අපායට නම් තුනක් කියනවා. චප්පසායතනික නිරය මොකද ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන ආයතන හයෙන්ම දුක් විඳින සිද්ධ වෙන්න නිසා අනිත් නම් සංකුසමාහත නිරය ඒ කියන්නේ යකඩ හුල් වලින් දිගට හරහට අනින නිසා පච්චත්ත වේදනීය නිරය ඒ කියන්නේ තමන් කරපු කර්මයට අදාළව තමන්ටම අනන්‍ය වූ Taman විසින්ම විඳිය යුතු වේදනාවක් විඳින නිසා. කොච්චර කාලයක් දූසි මාර්යා මේ අපායේ දුක් විඳද? සූත්‍රයේ සඳහන් වෙන්නේ අවුරුදු දහස් ගණනක් කියලයි. බොහොම දීර්ඝ කාලයක්. ඒ වගේන එයාගේ ස්වરૂපයත් විස්තර වෙනවා. ශරීරය මිනිස් ශරීරයක් වගේ හැබැයි හිස මාළුවෙක්ගේ හිසක් වගේ කියලත් කියනවා. ඒකෙන් පෙන්වන්නේ අකුසල කර්මයේ විපාකයේ කොයිතරම් දරුණුද විකෘතිද කියන එක. හරි. මේ දීර්ඝ අතීත කතාව කියලා ඉවර වෙලා මහා මොග්ගල්ලාණන් වහන්සේ ආයෙත් වර්තමානයට එනෝ නේද? ඔව්. උන්වහන්සේ දැන් අර දොරකඩ ඉන්න වර්තමාන මාර්යාට, ඒ කියන්නේ තමන්ගේ අතීත බෑනාට කතා කරනවා. මේ පාර කියන මොනවද? මේ පාර උන්වහන්සේ තමන්ගේ රිද්දි බලය ගැන මතක් කරනවා. ගාථා වලින් තමයි කියන්නේ. මොනවද මතක් කරන බලයන්? උන්වහන්සේ කියනවා පවිට මම කැමතිනම් මිගාරමාතු ප්‍රාසාදය වගේ විශාල ගොඩනැගිල්ලක් දෙව්ලොව තියෙන වෛජයන්ත ප්‍රාසාදය වගේ එකක් වුණත් මගේ මහපට ඇඟිල්ලෙන් කම්පා කරන්න මට පුළුවන් කියලා. ඒ කියන්නේ තමන්ගේ ශක්තිය පෙන්වනවා. ඕ, තව කියනවා මට සක් දෙවිඳුන්ගෙන් මහා බ්‍රහ්මයාගෙන් පවා ප්‍රශ්න අහලා ඔවුන්ව තැතිගන්වන්න පුළුවන්. මගේ රිද්දියෙන් මහා මේරු පර්වතය පවා ස්පර්ශ කරන්න පුළුවන් කියලා. මේවා කියන්නේ අර මායාව බය කරන්නේද? බය කරනවා කියනවට වඩා Taman කවුද කියලත් Tamanට හිංසා කරන්න එතනකේ තීරුමක් නැහැ කියලත් ඒකේ ප්‍රතිඵලය දරුණු වේ කියලත් වක්‍රාකාරව කියනවා වගේ අතීතයේ දූෂිත වුණු දේත් එක්ක සම්බන්ධ කරලා තමයි මේ කියන්නේ. අවසාන වශයෙන් දෙන අවවාදයක් බොහොම තදයි වගේ. ඔව්. උන්වහන්සේ ගාතාවකින්ම කියන පවිට යම් මෝඩයෙක් තථාගතයන් වහන්සේට උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට හිංසා කරන්න පෙළඹෙනවා නම් ඒක හරියට ඇවිලෙන ගිනි ගොඩකට අත දානවා වගේ වැඩක්. ඒ ගින්නෙන් අනිවාර්යයෙන්ම Tamanමයි පිච්චෙන්නේ. ඒ කියන්නේ Tamanමයි තමයි විනාශ වෙන්නේ. ඔව්. ඒ වගේ බුදු කෙනෙකුට හෝ රහතන් වහන්සේ කෙනෙකුට හිංසා කරන කෙනා ඒ පාප කර්මය නිසා Tamanම විනාශ වෙලා යනවා. දීර්ඝ කාලයක් දුක් විඳින්න වෙන අකුසලයක්ම ඒකෙන් රස කරගන්න කියලා අවසන් අනතුරුැන්වීම කරනවා. මේ ටික අහුවම මායාට මොකද වෙන්නේ? මායාක් මේ තර්ජණය මේ අවවාදය අහලා අතිශයින්ම දුකටපත් වෙනවා. ලැජ්ජාවටපත් වෙනවා. Tamanගේ උත්සාහය නිෂ්ඵල වුණු එක ගැන Tamanට වෙන්න යන දේ ගැනත් බය වෙලා එතනම අතුරුදහන් වෙලා යනවා. මේ මුළු සූත්‍රයෙන්ම මේ කතා පුවතින්ම අපිට ගන්න තියෙන ප්‍රධානම පණිවිඩය පාඩම මොකද්ද? මම හිතන්නේ ප්‍රධානම දේ තමයි කර්මය සහ විපාකය කියන නියාම ධර්මයෙන් කිසිම කෙනෙකුට, ඒ කියන්නේ මායя වගේ බලවත් කෙනෙකුටවත් ගැලවෙන්න බෑ කියන එක. කරන හොඳ දෙයක විපාක ලැබෙනවා වගේම කරන නරක දෙයක අකුසලයක විපාකයත් අනිවාර්යෙන්ම ලැබෙනවා. ඒ වගේම ඒ විපාක කොහොම දරුණු වෙන්නත් පුළුවන්, දීර්ඝ කාලින වෙන්නත් පුළුවන්. ඔව්. දූසිමාරයා අවුරුදු දහස් ගණන් අපායේ දුක් වගේ. අනිත් වැදගත් දේ තමයි ශීලය, සමාධිය, ප්‍රඥාව කියන ගුණධර්ම වඩන කෙනෙකුට, ඒ කියන්නේ ආර්ය ශ්‍රාවකයෙකුට මායя වගේ බලවත් බාහිර බලවේග පව පරාජය කරන්න පුළුවන් කියන එක. ඒ අභ්‍යන්තර ශක්තිය බලවත්කම. හරිම වැදගත් පණිවිඩයක්. අවසාන වශයෙන් අපි හැමෝටම පොඩ්ඩක් හිතන්න දෙයක් ඉතුරු කරනවා නම් මහා මොග්ගල්ලාණන් වහන්සේ මායයට කිව්වා වගේ Taman කරන කියන දේවල් වල දුර දිග ප්‍රතිවිපාක ගැන හිතන එක. හ්ම්. ඒක අපේ සාමාන්‍ය ජීවිතවලදීත් කොච්චර වැදගත්ද? අපි යම් දෙයක් කරන්න කලින් ඒකේ తాවකාලික වාසියට වඩා ඒකෙන් දිගු කාලීනව ඇතිවෙන ප්‍රතිඵලය ඒක කුසලයක්ද අකුසලයක්ද කියන එක ගැන හිතන එක කොයිතරම් වටිනවද කියන එක නේද? ඇත්තම. ඒක තමයි මේ කතාවෙන් අපිට අපේ ජීවිතේ එකතු කරගන්න පුළුවන් වටිනාම පාඩමක්. Tamange ක්‍රියාවන්ගේ වගකීම බාර ගැනීම සහ ඒවායි ප්‍රතිවිපාක ගැන නුවණින් සලකා බැලීම.